මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලස්ස ගුවන් විදුලියට රචනා කරන්නේ කලාසූරි මුදලිනායක සෝමරත්න අපි වෙදමාමා මේ අපි අපේ දැන් අපි මේ කතා බහ කරපු දේවල් සේරම මේ මගේ මායාටත් මාර්ගියාවටත් මේ ඔව් මේ ආන්න අන්න මේ උන්දටත් දැනගන්නම ඕනලු. ඔව්. ඒ හින්දා මම මේ තකහණියක් කරතේ දක්වාගෙන ගොහින් ලිඳේ නානා හිතිය ලොකු තදගෙනයි මේ ආවේ. හ්ම්. ඔව්. සේරතම කලින් ආන් අර මගේ බන්දා කගස් ටික කන්න ගොම්මාලා නවත්තවුවා නම් හොඳයි. ආ පච්චියේ හෝ වයිද හෝ හෝ මෙහෙද වයිද මෙහෙද ඕ මේ කතර නාමලා වාගේ කීවන අහන ගොනේ. හෝ හෝ හෝ හෝ මේ පින් සිද්ද වෙයි නාමල්ගේ නමවත් කියන්ට එපා. අර අහල පහල මිනිස්සු බලා ඉන්නවා. ඒයි ආ කවුද පාරේ හිටගෙන බලාගෙන ඉන්නේ? බොලාට වෙන වැඩක් නැද්ද ඕපදූප හොයන කැරෙන්ට හිමින් කතා කරාන්ට හිමින් කතා කරාන්ට අන්න ඒ දෙවිය යනවා යන්ට අර අර ඒ ඇස්සේ මේ වෙදරාළගේ ඒට්ටු වහගෙන ඉන්නවා මම කියලයි ගියේ මං මේ ලොකුත් එක්ක විගහට එනවාද මේ ලොකු පුරස්නයක් ඉවර කරගන්න ඕන හින්දා කියලා වෙදමාමා අරිනවද නැද්ද ගේට්ටු කබල අනේ එපා එන්න සැරින් කතා කරාන්ට මේ වේද මාමා අපට කොච්චර බේතේත් කරලා අපට පිට වුණාද හොඳින් කතා කරන්නකෝ හ්ම් ඒකත් එහෙමද හොඳින් කතා කරලවත් බලන්නම්කෝ මං මේ මේ මුවන්පැලසේ වෙදරාලාමේ මේ ගේට්ටු ඇරියා නම් හොඳයි අපට ඇතුළට සැපත් වෙන්න ආ ආ අප්පච්චියේ මිනිහත් කැමති හොඳින් කියනවට. මගේ ගොන් අස්සත් එහෙමයි ඕ සතෙකුට උනත් කරුණාව වැටහෙනවනේ. අහා කොහමද වෙද මාමේ? සැපසනීප? ඕ මේ ලොකු මැනිකේ තාවද කරත් නැගිලා බලෙන් ආව නෙවෙයි බලෙන් ආව නෙවෙයි වැඩ කන්දරාවක් මැද මම මේ ඇදගෙන වගේ ආවේ ආ එහෙම කියන්න එපා එහෙමද එහෙමද කතා කරන්ට එපා. යමක් අහනකල්. ඔය කට ඇරියොත් මොනවා පිට වෙයිද දන්නේ නැහැ ඔය කටි. නෑ නෑ ඒක වෙන්නේ නැති වැඩක් නේ. කෝචින් අහනවා. ඇරත් මම ආවේ මට ඕන කරන ප්‍රශ්නෙට මේ ලෝක කඩින උත්තරේ අහගෙන ඊට පස්සේ ඉතුරු වැඩ කන්දරාව පටන් ගන්නට නේද? <coughs> මේ අදති ඒ වාගේම ලැබෙනකොට වහී ආරච්චිල. ඔය හැවි ඔය හැවි මං මේ ඔය මේ මං වහින කතාව අහගන්න නෙවෙයි මෙහාට ආවේ තේරුණාද? ඇරත් මේ ආකාහේ දිහා උඩ බැලුවම කළු වල අකුළු පිළිලෙනම් වහි. නිල් ආකාහේ නම් පායයි. ආ මේ මේ මොකද්ද මේ ආරචිල්ල දැනගන්න ඕනේ කියලා කිව්වේ? බොලන් වෙද මාමා. මේ අපේ හිතවලට මහා ලොකු කරදරයක් වෙලා තියෙනවනේ. ඔව්. ඒක ඉවරයක් නැති පටලැවිල්ලක්. හොඳ කාරණාවල් දෙකක් කියලා දුන්න අපේ මුදි අංශයෝ. අපේ මුදි අංශය කිව්වා? අනේ මගේ නන් නෙවෙයි. මේ මොකද්ද කාරණාවල් දෙක? හ්ම්? මේ මේ මේ මට නම් දැන් ඒව මතක නෑ. ඔය බලාපල්ලකෝ ඉතින් බොලං වෙදමාමා උඹේ සිහි කල්පනාව දුර්වල නම් වැඩි කල නෑර දොස්තර කෙනෙක් ගාවට ගෙහුම් හිටන් මේ මේ මේ පුරුදු වෙලා නේද ආවේ ඉතින් මමගේ හිතට දෙන්න කතා කරන්නේ නෑ කියලා හරි හරි හරි හරි <clears throat> මේ මොනවද ඒ කාරණාවල් දෙක මේ ඔය මුදියන්සේ කියාපු මේකයි මේ නම්බර් 1 බිසෝ මේ গিදර නවත්තගෙන හිටියා ඇති ලෙඩක් කියලා නමක් නැති ලෙඩකට පොරදිකාර කෙරුවත් ඇති. ආ එහෙම ලෙඩක් තියෙනවා නම් මොය යයිද වුන් සවාරි? මොනවට මේ කියවන්නේ? ඒ හින්දා හෙට උදේ ඉඳලා බිසෝට මෙහෙ නවතැන් දීම සම්පූර්ණයෙන් තහනම්. ඒ විතරක් නෙවෙයි බිසෝගේ අප්පච්චි වන මගේ ගෙදර නවතින්ට කියලා බිසෝට අවවාද කරන්න ඕනේ. හයි අවවාද කරන්ද? ඔව්. මම ඔව් අවවාද කරන්ට ඔව්. අවවාද කරන්ට. දෙවෙනි කාරණාව මේකයි. අර දුම්බරින් ඇවිත් මේ වෙදමැදුරේ උඹේ නිවහනේ නැවතිලා ඉන්න අර තක්කඩියා කට කට පරිස්සමෙන් කතා කරන්න පුරොන්දු වෙලා නේද මාව ඇදගෙන ආවේ ඈ ඊ මේ භාර්යාවුන්ට අමුව කිව්වට වඩා හොඳයි අඬුව කිව්වනම් ඈවද මාමා ආ ලෙඩු කවුරුත් ඇතුලේ ඉන්නවද ඇයි හ්ම් ලෙඩුන්ට ඇතුලේ ඉන්න නීතියෙන් තහනම්ද <laughs> නෑ මේ නෑ නෑ නෑ සහනමක් නෑ නුමුත් නුමුත් මේක අපේ මේ රහස් සාකච්ඡාවක් නේ. ඒක පිටවෙන්න කලින් විසෝ මෙහෙන් පිට වෙලා මගේ පරණ ගෙදරට එන්නම ඕනේ. අනික මුදියා කිව්වා අර නාමෙලා වහාම පිටමන් කෙරුවොත් ඒ වෙනුවට හොඳ ආරක්ෂාවල් කරන ඉලන්දාරි දෙන්නෙක් මෙහි නවතින්ට හොයලා දෙනවයි කියලා. අය කරන ගණන් කීයක් වුණත් ගෙවයි කියලා කිව්වා මුදියා. ඇයි? මම මේ මගේ මහගෙදර කුලි ගෙවලා නවතින්ද කවදාවත් කාටවත් දුන්නෙත් නෑ. මින් ඉදිරියට දෙන්නෙත් නෑ. ඒ කියන්නේ නාමිලත් මෙහෙ ඉන්නේ නිකම් පිනටද? සල්ලි ගෙවන්නෙත් නැද්ද? ඈ? සල්ලි ගෙවුවත් මම නෙවෙයි ගන්නෙ. හරි හරි. එහෙමනම් ඌව වහාම පිටමං කරන්න ඕනේ. මෙතනින් පිට කරන්න ඕනේ. කුලියක් ගත්තනම් එලව ගන්න ටිකක් අමාරුයිනේ. මං අහන්නේ ඇයි ඒ යස ඉලන්දාරියව එලව දාන්නේ කියලා. හ්ම්? ඔමෙ හිටියා නම් ටිකක් මම මෙහාට ගෙහුම් එන්නකල් මගේ ගොඩ පෙරක දෝරු බස්තියන් කීවේ බිසෝගේ මගුල් පරස්තාව පියානන්දගේ හිතේ හැටියට කලට වේලාවට කරගන්න බැරි මේ ওই නාමෙලා හින්දානම් ඒ මිනිහා හොඳින් හරි නරකෙන් හරි මේ පලාතේ නොහිට දුවන්ට හොඳ පාඩමක් උගන්වන්නට කියලයි හැබැයි ඔය ගොඩ පෙරක දෝරුවා හින්දා නේද එක සැරයක් ආදායම් බදු නොගෙවා ඉඳලා අලි අමාරුවක වැටුනේ ඈ ලැජ්ජ නැතුව තාම තෙමිනියගේ උපදේශ අහනවා අනික අතුරා මුදිය මේ මේ මේ මේ මේ ඒ උදවිය තමයි මට නියම ගුරු හරුකම් කියලා දීලා මාව හරි මගට ගත්තේ හරි මගට වැටේ දවසක ඔය මෝඩ අතුරු හින්දා හරි හරි හරි අපි ඒව ගැන පස්සේ කතා කරමුකෝ. දැන් අපි මේ විදමාමා හොයාගෙන ආවේ ඇයි? බිසෝට අපේ ගෙදර නැවතිලා ඉඳගෙන ලෙඩක් තියෙනවා නම් බෙහෙත් ගන්නටයි. ඒ එක්කම බිසෝව රවටාගෙන මේ නව ලංකාව වටේ සවාරි ගහන ඒ දුම්බරයා පන්නලා දාලා අර රටක් වටිනා දිගා මඩුල්ලේ මනමාලයට සුන්දරසේන බෑනන්ඩිට මේ මේ අහනවා ආන්න ගෙදර ඇත්තෝ විසෝ කීප සැරේ කීවා ඔය කියන දිගා මඩුල්ලේ කවුරාලගේ පුතා ඒ පලාතේ ගෑනු ළමයි දෙතුන් දෙනෙකු රවට්ටාගෙන ඒවා දැන් කම්මුතුයි ලොකෝ ඒවා දැන් කම්මුතුයි ඒ කෙල්ලෝ මේ පෝසත් ලස්සන ඉලන්දාරියව රවටාගෙන ටිකක් නටන්ට ඇති ඕනේ නම් එතකොට ඒ දුප්පත් කෙල්ලන් අතරමං කරාපු එක ඒවට වග කියන්න ඕනේ ඒ නැහැදිච්ච කෙල්ලොයි අර වැදගත් පෝසත් සුන්දර සෙනිලන්දාරියා නෙවෙයි. ආ මේ මේ අපි දැන් ඒ හරිය නවත්තලා මේ විදරාලට කියලා කොහොම හරි අපේ වැඩ කරගෙන ගෙදර යන්. අපේ වැඩේ කියන්නේ ඒක ඔහේගේ කල්පනාවක් විතරයි. මගේ නෙවෙයි. ඉතින් ඉතින් කාටද කියන්නේ? අපි කවදද මේ පළහිලව්ව ඉවර කරන්නේ? මං පොරොන්දු වුණා දිගා මඩුල්ලේ මනමාලයට බිසෝව බන්දලා දීලා වීබුසල් 100ක වපසරිය තියෙන වෙල්යායත් තේයක් කර 500කුත් මේ අපේ මේ පරණ වලව්ව තියෙන ඉඩමත් තව තව මේකේ ආමුදුරුවනේ මම මේ ඒ ඉතාරෑ මං ඒව දෑවැද්දට දෙනවා කියලා පොරොන්දු වෙනකොට එතන හිටියා ඒ ඉලන්දාරියාගේ පෙරකදෝරුවා. ඕ ඉහෙලට මේ ගෙනගත්තු නැහැලා ඒගොල්ලෝ ඒ කී දිනෙක්ද හිටියා. මේ ඉදා මට ටිකක් වැඩිලයි හිටියේ. ඕ සාක්කි කොලේකට අසං කෙරුවද? ඒව දෙනවයි කියලා ඈ. ආ හිතන්නේ හිතන්නේ අයි ඒක වැරදිද? ඈ ඈ ඈ වැරදිද ඒක? ඔය ගැන කෑකෝ ගන්නට මෙතන හොඳ නැහැ. අපි යන් දැන් ගෙදර. නැගිටින ඕ යෝසි පුටුවෙන්. අර ළමයින්ට කලින්. ඈ මක් කිව්වා මක් කිව්වා ළමයින්ට කලින් කිව්වා. කවුද ළමයි කිව්වේ? මොන ළමයිද? මොන ළමයිද? ළමයි දෙන්නේ කෙනවා මාව මුණ ගැහෙන්න. අපේ ගෙදෙට්ට. දැන් වෙලාකට ඇවිල්ලත් ඇති. මං අහන්නේ එදා රෑ මං ඊ දිගා මඩුල්ලේ මනමාලියා එක්ක රෑ කෑමට ගෙහුම්. ඒ හෝටලෙදී මොකුත් වරද්දා ගත්තද? ඈ? ඉතින් කොහොමද ඔය දීපල ප්‍රශ්නේ විසඳා ගත්තද දැන් දෙන්න? විසඳා ගැනීම කොහම වුණත් තව අවුල් ජාලයක් ඔළුවේ දාගෙන ලොකෝ ලොකෝ අපි ඒ හරිය ගෙදර ගෙහුම් කතා කරමු මේ වෙදමාමා මේ දැන් මට මොකද කියන්නේ බිසෝව මෙහෙ තියාගෙන බේත් නොකර මගේ ගෙදරට එවනවද නාමෙලාව මෙතනින් පිටමං කරනවද අපි දැන් ගෙදර යමු ඔය එකකටවත් උත්තර දෙන්න මාමට බෑ බිසෝගෙනුයි අර අර නාමෙල්ගෙනුයි අහලා හිටන් බිසෝගෙනුයි වෙන කාගෙනුයි කිව්වා ඈ ඈ ලොකෝ ඈ මොකද කිව්වේ? ආරච්චිලා ආරච්චිලා මේ මේ මේ මේ කරුණා කරලා ටිකක් සංසුන් වෙලා හිටම් මේ මේ මේ සංසුන් වෙන්න බලන්න ටිකක්. සංසුන් වෙලා ඉවර වෙන්නද මට කියන්නේ ඈ මම මේක ලේසියෙන් අරින්නේ නෑ මාමා. ඔව් ඉස්සෙවෙයි අපි දැන් ගිහින් වෙන වෙලාවක එමු. ඌව ගැන කතා කරන්ට. යා. යා. ඇයි ඇයි ඇයි ඇයි අදම අදම ඒක ඉවර කරගෙන යන්නේ නැත්තේ ඇයි? ඈ මම යනවා යන්ට. ඈ යනවා ලොකු කරදරයක් කරගෙන ආයෙත් අර පපුවේ ලෙඩේ හදා ගන්නවා පුළුවන් නම් මේ ලොකු ටිකක් සංසුන් වෙලා ඉවසලා බලන එක නේද හොඳ හ්ම් ඇවිල්ලා නගින්නට පිදුරු දාන්නේ නැතුව වතුර ඉහලා නේද බලන්ට වෙන්නේ හ්ම් මාමා මට විතරක් ඉවසලා විසඳන්න පුළුවන්ද මේ මිනිස්සයා දිගා මඩුලට ගිහින් කරගෙන ඇවිත් ඉන්න දේවල් ඒ තක්කඩි අලුත් බෑනන්ඩිගේ රෑ කෑමට ගිහින් මොනවා කරගෙනද ආවේ මොකෝ මොකෝ මොකෝ මං කටවරද්ද ගත්තට මගේ දීපොලාචි කරගන්න බෑ කියලා අර අර අර අර හරි හරි මං දැන් යනවා මේ මිනිස්සයා මුණ ගැහින්න දැන් යනවා මේ මේ ආරච්චිලා ඒ ගොඩ පෙරක දොරුවා කියන ඕනම බොරුවක් විශ්වාස කරනවා මාමා ඔව් අපි කොච්චර කීවත් ඒ මිනිහා ගාවට නොගිහින් බෑ මෙයාට අනික් යාළුවා තමයි මුදියන්තේ දවසක ඔය දෙන්නම් මේ වගේ බොටුව ඉර වෙනකල් තද කරයි. හුස්මක් අටක් ගන්න බැරි වෙන්න. ඔව්. නෑ නෑ ඉවරලා. හෝ හෝ හෝ වරේ වරේ. ඕ ඕ ආගතිල්ලේ ගොම්මාලවත් නවත්ත ගන්න බැරි ගානයි බෑ. මේ විතරක් ඌ අර පතන් කැලේට යන්ට ලිහලා දාලා අලුත් ගුණෙක් ගන්නෙත් නෑ. කාර් කබලක් ගන්නෙත් නෑ. ඒ සේරම තියේදී මුදියගේ කාර් එකේ නැගිලා කෙලින්ම යන්නේ දිගමඩුල්ලේ සුන්දරසේන යමුණ ගෙහෙන්න. හ්ම්. මං හිතන්නේ ඈ අනේ මාමා මුදියල්සේ නේද? මේ මම බිසෝගේ කාමරේට රිංගලා ඉන්න මට ඔය මිනිහා රුසන්නේ මාමා. හොඳ හොඳ හොඳ ලොකු යන්තකෝ යන්ත යන්ත. ඕයි ඕයි මෙත මාමා ආ ආ ආ ඔය බලු ගෙඩිය ගැට ගහනවා. මේ මුලියාල්ගේ කකුල් හපා කන්ට කලින්. <coughs> ආරච්චි මාසිනා. කෝ ලොකු. ඔය දෙන්නම මේ වෙදරාලගේ ගෙදර ඉන්නවා කියලා නේද මට එන්ට කීවේ. දැන් කෝ ලොකු. ලොකු ලොකු නේද? ලොකු තමයි මේ වැඩේට හරස් කපන්නේ මොදියෝ. ඕ එතකොට වෙදරාල කැමතිද නාමෙලා පන්නලා දාලා විසෝව උඹේ මහ ගෙදරට අරින්ද? හ්ම්? කෝ දැන් වෙදරා මිනිහා ගියේ ඇතුළට ගියා මම මිනිහට කිව්වා බිසෝව මෙහි තියාගෙන හොරතල් නොකර අදම මගේ ගෙදරට එවන්න කියලා ඕම හොඳයි බොම හොඳයි එතකොට නාමෙල් මේ නාමෙලා පැය ගානක් යන්න කලින් මෙහෙන් එලවා දාන්න කිව්වා මේ පෙදරාලේකට කැමති වුණාද නමුත් මුදියෝ ඒක මගේ ඉල්ලීම ඒකට පිටු පෑවොත් විනාශයෝ මේ ලොකු ඉන්නේ වැට උඩ. හයි ලොකු විසෝගේ පැත්තට ආවඩනවද? ආවඩනවා විතරක් නෙවෙයි කියලාත් වැඩක් නෑ ඕන්න ඕකනේ මට අල්ලන්නේ නැත්තේ. මුලන් ආරච්චි මස්සිනා උඹ මට කීවේ විසෝව මේ ගෙදරින් අරගෙන ගෙහුම් උඹේ අර පරණ වලව්වේ නවාතන් දෙනවා කියලානේ. ඊගාවට කීවා නාමෙලාව අදම මේ වෙදරාළගේ ගෙදරින් පිටත් කරනවායි කියලා. ඒ හින්දානේ මං අර කච්චේරියේ වැඩ කරන මහත්තයෙකුටයි පොලිසියේ වැඩ කරන තනිකඩ රාලාමි කෙනෙකුටයි නාමෙලයි බිසෝයි නැවතිලා ඉන්න කාමර අරන්දෙන්ට පොරොන්දු උනේ ඒ දෙන්නා මගේ සාක්කුවට සල්ලි වගේකුත් එබුවා මේ මේ මේ දියෝ සාකි උඹේ සල්ලි ගත්තද අත්ත විතරක් නෙවෙයි මං ඒව පංගුවක් වියදම් කෙරුවා මං එහෙම කෙරුවේ මස්සිනා මං මේ කතාව විශ්වාස කරලානේ ඒ උඹට වඩා හපං වැඩ දෙක තුනකටමයි මං කොටු වෙලා ඉන්නේ උඹට තේරුණාද මුදියෝ ඔව් ඔව් ඔව් මං කියලා ඉවර නෑ තාම නාමිලා මෙහෙන් පන්නලා දාන එක සිකුරුයි කියලා උඹ මට කීවා ඒ එක්කම විසෝ අද හවස් වෙනට කලින් උඹේ වලව්වට ගෙනියනවා කියලාත් කීවා මේ නෑ කියන්ට එපා මස්සිනා මං ඒ කියමං විශ්වාස කරගෙන අර පොලිසියේ නවාතන කොන රාලාමිට එතකොට අර කච්චේරියේ මහත්තයාටත් කිව්වා හෙට උදේම ඒ ඇත්තන්ගේ බඩුත් අරගෙන මේ වෙදගෙදරට නවතින්ට එන්න කියලා ඒ මහත්තුරු හෙට උදේම මෙහාට එනවා. බොලන් මුදියෝ උඹ දුරදිග නොබලා මේ වැඩේ කුරුවල් කෙරුවා නේද? මිදමාම කැමති වුණාද නාමෙලා එලවා දාන්න කවදද කැමති වුනේ කොහොමද කැමති වුනේ කියපන් ඒ විස්තර ඕනේ නෑ නමුත් මං එදා හැව්වා ආණ්ඩුවේ හොඳ රසාවල් කරන මහත්තුරු දෙන්නෙකුට නවතින්ට මේ ගෙදර ඉඩ දෙන්න කැමතිද කියලා වෙදමාමා hina වුණා. hina <laughs> වුණා කියන්නේ සන්තෝෂෙන් කියන එකනේ කැමති කියලා. නාමෙලා සතයක්වත් දෙන්නේ නෑනේ ඔය හිටියට. නාමෙලා මෙහි ඉන්නේ පිනට. ඉතින් විතරාලටත් ඕනෑ සල්ලිනේ. අනික බිසෝ මෙහි හිටියෙත් නිකම්මනේ. ඉතින් අර ඉලන්දාරි දෙන්නගෙන් බෝඩින් ගාස්තු කාසිකොල ගොන්නක් මාස් පතා එනවට කවුද අකමැති? ඒ උනාට ඒ උනාට විදරාල කාසි වලට වඩා නාමෙලා මෙහි තියාගන්න කැමති. ඕ මොනවා හරි කරලා මිනිහා මෙහෙන් පන්න ගත්තොත් බිසෝගේ කටයුත්තත් මං ඉක්මන් කරනවා. නාම්බා මෙතන ඉන්න එක තමයි ලොකුම කරදරේ. ඒ කියන්නේ අර දිගා මඩුල්ලේ ආදයාගේ පෙරවහ ගැනද ඉක්මන් කරනවා කියන්නේ. ඔන්න ඔන්න එනවා ලොක්කා ලොක්කා. ආයුබෝවන්ට බෙදරාලා <laughs> අද ලෙඩ්ඩු එහෙම ආවේ නැද්ද බෙහෙත් ගන්නට <laughs> මේ මුදියන්සේ නේ <laughs> අවදාවත් නැතුව මට ආයුබෝවන් කියන්නේ කවුද කියලා මම මේ කල්පනා අපච්චියේ තමුන්නාන්සේට ආයුබෝවන් නොකියා වෙන කාට ගරු කරන්ටද මේ පැලැස්සේ මුදියෝ අරක කියාම් බලන්න අරක කියාම් අරක අර මේ ගෙදර නවතින්ට එන්න ඉන්න ඉලන්දාරි නවාතනක් හොයනක කියනවා කෝ කියපන් මං ඒක ඇඟට නොදැනෙන්න කියන්නේ මේ මුදියන්සේ ඔය දෙන්නගේ ඔය රහස් කතාවට මේ මං ඉන්නේ එක බාධායි වගේ නේද මේ මං මං එහෙම නම් ඇතුළට යන්නම්කෝ නෑ නෑ නෑ නෑ අපොයි නෑ අපොයි නෑ විතරලා <laughs> හරි නැතුව නෑ ඒක හරි නෑනේ ඒක හරි නෑ <laughs> ඒකත් එහෙම <coughs> මේ මේ මේ අපි අපි මේ කතා වුණේ රාලාමි මේ මතකද මං ගිය හඳුදා හවහකි කතාව මතක නැහැ මං එදා කීවේ දැන් මේ ඉතින් මේ බෙහෙත් ගන්න ලෙඩුත් අඩු හින්දා මේ විශාල ගේ භාගයක් කුලියට දීලා මේ සල්ලි මිටියක් මාස්පතාලට එන කතාවක් කිව්වා මතකද මතකද ආතද ඕවා මතක තියාගන්න ඕනේ ඇරතිති මං නමුත් වෙදමාම කීවා දැන් වැඩිය ලෙඩ්ඩු බෙහෙත් ගන්න එන්නේ නැහැ කියලා එතකොට මං කීවා මතකද ඇයි ඔය හැටි කරදර වෙන්නේ සල්ලි හොයන්ට මං හොයලා දෙන්නම් මේකේ භාගයක් කුලියට ගන්න හොඳ බෝඩින් කාර්යෝ දෙන්නෙක් මං රෙකමදාරු කරන්නම් එහෙම කියලා ඔය මාව එතකොට hina වුණා මේ hina වුණයි කීවේ මේ මගේ හිකමදාරුවට කැමති කියන එකනේ hinaවේ තේරුම වස්සිනා අනික ඒකම හා කියනවා මට වුණා මම මොනවා කිව්වා මං මං හා කිව්වා අම්මා පල්හා කිව්වා නෑ නෑ නෑ නෑ මං හා කිව්වේ ගත නෙවෙයි මු ඈ එහෙනම් කෝකටද හා කිව්වේ මේ මේ මේක නෙව මගේ මේ තුන්නතියේ කටිවායිය තද වෙනකොට මං ඒ වේදනාවට ආ කියනවා ආ හේ මිසක් මේ මුදියන්සේ කියාපු දෙයට කැමැති කියලා මං හාන් කිව්වේ නෑ. අන්න ඔව තමයි මට අල්ලන්නේ නැත්තේ වෙද මාමා. වෙන එකක් කියා. මං කියවා ඔය නාමෙලට නිකන් පිනට දීලා තියෙන කාමරේ. බිසෝඩ නවතින්ට දීලා තියෙන අල්ලපු කාමරේ. දෙකම දුන්නොත් නේද හැම මාසෙම සල්ලි කොල මිටියක් අතට එන්නේ කියලා. මොකද කියන්නේ? මං ඒ ඉලන්දාරි දෙන්න එක්කන් එන්ටද එපාද නෑ නෑ නෑ මුදියෝ මේ අහන්නවකෝ මට කොහෙත්ම ඕන නෑ ඔය සල්ලි කොල මිටිය මට මසුරන් දුන්නත් මේ ගෙදර මං කුලියට දෙන්නේ නෑ ඈ ඒ හින්දා ඉතින් තවත් ඒ ගැන එක වචනයක්වත් කියන්න ඕන නෑ ඒ ගැන ඕන් තරහ වෙන්නත් එපා. එහෙමනම් එහෙමනම් විසෝ වහාම මහ ගෙදරට එවන්ට කියමු. ඊළඟට නාමෙලා දවස් 7ක් යන්න කලින් එලව දැම්මේ නැත්තම් මම හොඳ වැඩක් කරනවා කියමු. ඒ වෙනකොට අපි ගහපු පෙස්සමත් විභාග කරලා නාමෙලාවයි ලොකු ගුරාවයි තූත්තු කුඩියට මාරු කරන එක කරනවාමයි. නරක වෙලාව කියන්නේ කිසිම වැඩක් හරියේ නෑ මේ නාමෙලාව පන්න ගන්න. නමුත් මම මේක ලේසියෙන් හරින්නේ නෑ. ඔව්. ලෝකෝ එනවා යන්න. මම යනවා අර ගොඩ පෙරක දෝරුවගෙන් අහලා හොඳින් හරි නරකෙන් හරි බලාත්කාරයෙන් හරි විසෝවාර දිගමඩුල්ලේ සුන්දර සේනට පෙළවාට ගන්නට මට කරන්න පුළුවන් හැම රාජකාරියක්ම කරලා නිදහස් වෙනවා ඕ නිදහස් වෙන්න ඕනේ අද මුවන් පැලස්සේ රංගපෑම් විජේරත්න වරකාගුඩ රම්‍යා වනිගසේකර උලපනේ ගුණසේකර සහ රත්න ඩී නම්බුකේ නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල් කලාශූරී මුදලි නායක සෝමරත්නයන් ගුවන් විදුලියට රචනා කරන මුවන් පැලැස්ස නිෂ්පාදනය කළේ නන්දා ජයමාන